අබබ්බෝතේ අන්ත කිරයාය තේවේ ಜಾති ජරූප ගාති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරවණේ පවත්වන මේ 212 වන භාවනා වැඩසටහනේ මාතෘකා වශයෙන් තියාගත්තේ සමන බ්‍රාහ්මණ සූත්‍රය මේ සූත්‍රය හම්බ වෙනවා කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා සමන ශ්‍රමණීන් බ්‍රාහමණීන් සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් දුක්ඛ සමුදය සත්‍ය සම්බන්ධයෙන් දුක්ඛ නිරෝධ සත්‍ය සම්බන්ධයෙන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍ය සම්බන්ධයෙන් එහෙම නැත්ත් එහෙමත් නැත්නම් කෙටියෙන් කියනවා නම් මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක් අවබෝධයක් යම්කිසි ශ්‍රමණේකට බ්‍රාහමණේකට නැත්නම් අන්න ඒ බඳු කෙනෙක් මම ශ්‍රමණේක් බ්‍රාහමණයෙක් වශයෙන් නැත්නම් සැබෑ ශ්‍රමණයෙක් සැබෑ බ්‍රාහමණයෙක් වශයෙන් මම හඳුන්වන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරනවා. ඒ වගේමයි යම්කිසි කෙනෙක් තුල නිවැරදිව මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක් තියෙනවා නම් අන්න ඒ කෙනාවම තමන් වහන්සේ නිවැරදි ශ්‍රමණේක් නිවැරදි බ්‍රාහමණේක් වශයෙන් හඳුන්වනවා කියලා කියනවා. ඒ නිසා මෙතෙන්දී අපිට වැදගත් වෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් බුදුරජාන් වහන්සේ එතකොට ටිකක් ඒ කියන්නේ ශ්‍රමණ භාවයක්, බ්‍රාහ්මණ භාවයක් අර්ථ දැක්වීම පවා කරලා කිරීමට යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ යම්ස කෙනෙක් තමන් මේ මේ මට්ටම් වල ඉන්නවා කියලා කිව්වට මේ මේ විදිහට මම ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් කියලා කිව්වට මමත් ආගම් කතෘ කෙනෙක් කියලා කිව්වට බුදුරයන් වහන්සේ කියනවා ඒ අය මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ නැත්නම් ඒ අය සැබෑ ශාස්ත්‍රූන් නෙමෙයි සැබෑ ශ්‍රමණයින් නෙමෙයි සැබෑ බ්‍රාහ්මණයින් නෙමෙයි කියලා. එතකොට මේ තරම් ඊටාම එක අතකින් කියනවා නම් මුළු ප්‍රතිපදාවම තීරණය වෙනවා. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය දැනීම හෝ නොදැනීම කියන කාරණාව මත. එතකොට මේකේ මේ සූත්‍රයේ එන ගාථා යුගලයක් තමයි මම මාතෘකා වශයෙන් තියාගත්තෙත්. "යේ දුක්ඛං නප්පජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං." යම්ස කෙනෙක් මේ දුක දන්නේ නැත්නම්, ඒ වගේම දුකට හේතුව දන්නේ නැත්නම් යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති. එතකොට මේ සියලුම ආකාරයේ දුක සම්පූර්ණයෙන්ම වළක්වන ආකාරය දන්නේ නැත්නම් පංචමග්ගන් නජානන්ති දුක්ඛූප සමගාමින. එතකොට මේ දුක සමණය වෙන, වූප සමණය වෙන ඒ මාර්ගය දන්නේ නැත්නම් ඒ අය චේතෝ විමුක්ති හීනාති. අතෝ පඤ්ඤා විමුක්තිය. ඒ අය චේතෝ විමුක්තියනොත් හීනයි, ඒ වගේමයි පඤ්ඤා විමුක්තියනොත් හීනයි. අබබ්බාතේ අන්තකිරියාය නතේ ජාති. තේවේ ජාති ජරූපගා. ඒ නිසා ඒ අය දුක් කෙලවර කිරීමට අභව්‍යයි. එයාට හැකියාවක් ලැබෙන්නේ දුක් කෙලවර කරන්න. ඒ නිසා ඒ අය නිරතරය නිරන්තරයෙන්ම මේ ජාති ජරාවන්ගෙන් වෙහෙසටපත් වෙනවා. ජාති ජරාවන් මේ ඉක්මවන්න එයාට හැකියාවක් නැහැ. එතකොට අපිට තේරෙනවා මෙතන සෑහෙන ගැඹුරක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි ටික ටික මේකේ ගැඹුරට බැස ගන්න උත්සාහත් වෙමු. එතකොට මුලින්ම අපි ඊයේ ටිකක් උත්සාහත් වුණා දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව අපි කොහොමද තේරුම් ගන්නේ කියන කාරණාව මතක් කරගන්න. මොකද දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ පරිඤ්ඤට්ඨේ පඤ්ඤා දුක්ඛේ ඥානං. මෙන්න මේ දුක සම්බන්ධයෙන් හාත්පස වැටහා ගැනීමක්. හාත්පස අවබෝධ කර ගැනීමක් තමයි දුක්ඛේ ඥානයක් වශයෙන් පෙන්වන්නේ. ඒතර අපේ සාමාන්‍යයෙන් හිතේ තියෙන ආකල්පය තමයි දුකක් ඇති වුණ ගමන් කොහොමද මේ දුකෙන් ඉක්මනටම ගැලවෙන්නේ? දුකෙන් කොහොමද අයින් වෙන්නේ? මේ දුක සමනය කරගන්නේ කොහොමද කියන ආකල්පයක් තමයි අපිට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ඊට වඩා වෙනස් පසුබිමක ඉඳලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ දුකක් හට අරගෙන තියෙනවා මේ දුක හැමනම් හොඳින් දැනගත යුතුයි. මෙන්න දුකක් තියෙනවා කියලා අන්න අපි මුලින් මේක හඳුනාගත යුතුයි. ඒක තේරුම් ගත යුතුයි. එනිසා දුකක් කියන එකෙන් පැන වෙනුවට අපි තුල දෘෂ්ටියේ වෙනසක්, ආකල්පමේ වෙනසක් ඇති ගැනීම අවශ්‍ය වෙනවා. নানা ප්‍රකාර අන්දමින් දුකක් හටගත්තාම මේ දුක දුක වශයෙන් තේරුම් ගන්න. එහෙනම් අපේ ආකල්පමේ වෙනසක් වෙනසක් ඇති යුතුයි. කයේ වේදනාවක් වෙන්න පුළුවන්, හිතේ දුම්නසක් වෙන්න පුළුවන්, නුරුස්නා ගතියක් වෙන්න පුළුවන් මේ ඕනම දෙයක්. ප්‍රායෝගික අර්ථයෙන් ඕනම වෙලාවකදී හටගත්තාම ඒක මදක් නැවතිලා බලන්න. නැත්නම් ඒක තේරුම් ගන්න. ඒක හොඳට වටහා ගන්න. ආත්පසින් වටහා ගන්න. අන්න ඒ ආකල්පය අපි තුල ඇති කර ගැනීම ඉතාම වැදගත්. මොකද අපි සාමාන්‍යයෙන් ඒ බඳු ආකල්පයකින් නෙමෙයි ඉන්නේ. අපි සාමාන්‍යයෙන් දුක මගේ කරගෙන තමයි ඉන්නේ. මම දුක් විඳිනවා. මටමයි මෙහෙම වෙන්නේ. ඇයි මටම මේක වෙන්නේ? අනිත් අය නම් හොඳින් ඉන්නවා. මටමයි මේ හැමතිස්සම කරදර, දුක් බාධා ඔක්කොම මටමයි කියලා අන්න ඒ වගේ අපි මෙතන දුකට මමෙක්ව ඈඳගෙන තමයි අපි සාමාන්‍යයෙන් දුක දිහා බලන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මමෙක් ඈඳපු කතාවක් මෙතන කියන්නෙම නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ දුකක් තියෙනවා කියන අර්ථයෙන් අපි ගන්න ඕනේ. එතකොට මේ කායික වශයෙන් වේවා මානසික වශයෙන් වේවා මේ අපිට දැනෙන දුක මේ කාටත් පොදු දුකක්. අපිට දැනෙන මානසික වේදනාවන්, මානසික දුක්ඛ දෝමනස්යන් මේ කාටත් තියෙන දේවල්. ඒක මේ මට විතරක් උරුම වෙච්ච දෙයක් නෙමෙයි. ඒක මේ පොදු දුකක්. ඒතර මෙන්න මේ පොදු දුකට අවදි වීමක්, පොදු දුක තේරුම් ගැනීමක්, පොදු දුක වටහා ගැනීමක්, මේ තියෙන දුක පිළිගැනීමක් තමයි එකාතකින් එතකොට අපිට පළවෙනි සත්‍යයේදී කරන්න තියෙන්නේ. ඒ නිසා දුක වටහා ගන්නවා කියන එක ඊටාම වැදගත්. තියෙන දුක තේරුම් ගන්නවා කියන එක ඊටාම වැදගත්. ඒ දුක පිළිගන්නවා කියන එක ඊටාම් වැදගත්. මේක සම්බන්ධයෙන් ප්‍රශ්නේ මතුවෙන්නේ අන්න දෙවන සත්‍යයේදී කියන්නේ මේ දුක අපි ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. දුකෙන් පලා යන්න හදන ගතියක් තියෙනවා. ඉතින් මේ හරහා ප්‍රශ්නේ උද්ගත වෙනවා. නැත්නම් ප්‍රශ්නේ ඔඩු දුවන ස්වභාවයක් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ දෙවන දුක් මේ ආර්ය සත්‍ය සම්බන්ධයෙන් ඒක සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මෙන්න මේ විදිහට ඉදන් දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං යායන් තණ්හා පෝණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාபి නන්දිනි සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඔන්න මේ දුක්ඛ සමුදය සත්‍යය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන විග්‍රහය. ඉතින් අපිට මේවා ටික ටික අපි ලියා ගන්න හදමු. මොකද මෙතන මේ pāli දැන ගැනීම නැත්තම් මේක સિદ્ધාන්තයක් වශයෙන් දැන ගැනීමම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. ඉතින් අපි කවුරුත් මේ સિદ્ધාන්ත දන්නෝ. හුඟක් දෙනෙක්ගෙන් පුංචි ළමයෙක්ගෙන් උනත් දහම් පාසල් යන දරුවෙක්ගෙන් ඇහුවොත් චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා. ඉතින් ඒ දරුවත් කියනවා දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිරීමේ මාර්ගය කියලා. ඉතින් ඒ දරුවත් චතුරාර්ය සත්‍ය දන්නවා කියලා අපි හිතුවොත් නැත්නම් අපෙන් ඇහුවම ඉතින් අපිත් කියන ඕන්න අපි ඉතින් පාලියෙන් කියන දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛ සමුදය සත්‍යං දුක්ඛ නිරෝධ සත්‍යං මග්ග සත්‍යං කියන ඕන්න අපිට පාලියෙන් උනත් කියන්න පුළුවන්. අපි දන්නවා දේ කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒ නිසා අපි මෙතෙන්දී ඊට වැදගත් වෙන්නේ මේවායේ මේ સિદ્ધාන්ත වශයෙන් දැනගැනීමම නෙමෙයි ඒකත් වැදගත්. නමුත් ඊට වඩා ඊටාම් වැදගත් මේකේ ප්‍රායෝගික අර්ථය අපි මතු කර ගැනීම. මේක අපේ භාවනාවට එකතු කර ගැනීම. ඉතින් මේක ටිකක් ඒ නිසා අපේ එදිනෙදා ජීවිතේ එහෙම නැත්නම් මේ මේ ගත කරන භාවනා කාල පරිච්ඡේදයේදී පවා අපි මේක කොහොමද හඳුනගන්නේ කියන එක තේරුම් ගැනීම ඉතාම වැදගත්. එතකොට තණ්හාව සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කරුණු කීපයක් පෙන්ලා දෙනවා. ඒකේ පෙන්වන එක පැත්තක් තමයි පෝනෝ භවිකා කියලා පැත්තක් පෙන්වනවා. ඒ පැත්තෙන් තමයි සාමාන්‍යයෙන් අපි හිතනවා ඊළඟ භවයක් ඇති කරන, පුනර්භවයක් ඇති කරන කියන අර්ථයක්. නමුත් ඊට වඩා සියුම් අර්ථයකින් ගන්න පුළුවන් අපිට යම් සිදුවීමක් සිද්ධ වුනහම අපිට අන්න ඒ සිදුවීමයි තවත් ඊළඟට තියෙන සිදුවීමයි අතර යම් සම්බන්ධයක් ඇති කරලා දෙනවා. අපි තුමු ඔන්න අපි ගිහිල්ලා නාට්‍යයක් බලනවා, චිත්‍රපටියක් බලනවා. එතන අපි හිතන්නේ මේක මේ දිගට යන කතාවක් කියලා තමයි අපි හිතාගෙන යන්නේ. නමුත් ඇත්ත වශයෙන් විවිධාකාර රූප රාමු තමයි දිගහැරෙන්නේ. අපි තුමොන්න චිත්‍රපටියක් බලාගෙන යනකොට ඒක රූප රාමුවක් පෙන්වනවා. ඒක අවසන් වුණාට පස්සේ තවත් රූප රාමුවක් පෙන්වනවා. ඒක අවසන් වුණාට පස්සේ තවත් රූප රාමුවක් පෙන්වනවා. ඒතර මේ රූප රාමු පෙලක් තමයි තියෙන්නේ. දැන් අපේ හිතින් තමයි මෙන්න මේ රූප රාමු ඊළඟ රූප රාමුවේ මේ ඉන්න රූප රාමුවෙන් ඊළඟ රූප රාමුවට යන්නේ. ඉතින් අපි දැස් දල්වා බලාගෙන ඉන්න ඊළඟ රූප රාමු එනකම්. අන්න ඒ ස්වභාවය. අපි තුල තියෙන අන්න ඊළඟ දේ පතන ස්වභාවය. ඊළඟ ජවනිකාව ප්‍රාර්ථනා කරන ගතිය. ඊළඟ ජවනිකාවට ආසා ගතිය. අන්න මෙතන තමයි මෙන්නේ පෝනෝ භවික ස්වභාවයක් තියෙන්නේ. නැවත නැවත ඊළඟ தත්වයක් අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඉන්න தත්වය ගැන සමහර අපි ඉස්සරහට කතා කරමු. ඒකේ භව තණ්හා පැත්තට එනවා. මේ ඊළඟ දෙයත් එක්ක అలවන ගතිය, ඊළඟ ජවනිකාවට අල්ලන ගතිය, ජවනිකා දෙකක් අතර මෙන්න මේ అలවන ස්වභාවය තමයි මේ පෝනෝභවිකා කියලා කියන්නේ. අපේ ජීවිතේ ඉතින් අපි සාමාන්‍යයෙන් එක එක යුගවල අපි ගත කරනවා. පුංචි කාලේ ගත කළා, ඊළඟට අපි තුමුන තරුණ කාලේ ගත කළා, මෙදිවියේ ගත කරනවා. ඊළඟට ඔන්න අපි වයසක කාලේ ගත කරනවා. ඉතින් මේ හැම යුගයක්ම සම්බන්ධයෙන් අපිට යම් යම් මතක සටහන් තියෙනවා. මේ මතක සටහන් ඔක්කොම අපි අලෝ ගන්නවා. අලෝගෙන මේ කාලේ මම මෙහෙම හිටියා මේ කාලේ මෙන්න මෙහෙම හිටියා මේ කාලේ අරම හිටියා මේ කාලේ අරයත් එක්ක හිටියා මේ කාලේ මෙයත් එක්ක හිටියා මේ කාලේ අතන වැඩ කළා මේ කාලේ මෙතන වැඩ කළා කියලා අපි මේ කතාව හොඳට අලෝල තමයි තියාගෙන ඉන්නේ. ඉතින් මේ කතාව හොඳට අලෝලා එකකට එකක් හොඳට පාස් වෙලා තියෙනකොට අන්න අපිට ජීවිත කතාවක් තියෙනවා. ඉතින් අපි අපේ ජීවිත කතාව පොතේ ලියනවා. මොකද මේ කතාවක් අන්න අපි හදලා අර චිත්‍රපටය බලද්දී ඒ ඒ ජවනිකාව එතන එතන අපි ඊළඟ ඊළඟ ජවනිකාවට ඇලෙනවා වගේ අපේ ජීවිතෙත් අපි ඊළඟ ඊළඟ අධියරට ඊළඟ ඊළඟ ජවනිකාවට ඇලෙන ස්වභාවයක් තියෙනවා. අන්න පෝනෝ භවිකා කියලා ස්වභාවයක් මෙන්න මේ තණ්හාවේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඊළඟට කියනවා නන්දි රාග සහගතා. අන්න මේකේ තියෙනවා සතුටු වෙන ස්වභාවයක්, ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ තණ්හාව තුලින් අපි තුල සතුටක් ඇති වෙනවා. අපි ඒ නිසා කැමැති ඇලෙන්න. අපි ඒ නිසා කාත්කෙක් හරි ඇලිලා ඉන්න හරි කැමති. කරට අත දාගෙන ඉන්න කැමති. පිරිසක් එක්ක ඉන්න හරි අපි කැමති. හුදේකලාවට අකමැති. ඒක හරි ඒකාකාරයි. අපි පිරිසක් එක්ක යාළුවෙක් එක්ක hina වෙවි කතා බහ කර කර එතන ඉන්න හරි කැමති. අන්න නන්දි රාග සහත එතන සතුටු කරන ගතියක් තියෙනවා. එතන ඇලෙන ගතියක් තියෙනවා. ඊළඟට තියෙනවා తත්‍ර తත්‍රාබි නන්දිනි. එතන එතන සතුටු වෙනවා. එතන එතන සතුටු. දැන් මේ ඉන්න වෙලාවේ අසතුටු නම් ඊළඟ මොහොතේ සතුටු වෙන්න බලනවා. ඊළඟ ජවනිකාවෙන් සතුට වෙන්න බලනවා. ඊළඟ ජවනිකාවෙන් සතුට වෙන්න බලනවා. අන්න අපි හැමතිස්සම මේ ඒ ඒ මොහොතේ සතුට හොයමින්, ඒ ඒ මොහොතේ සතුට දනවමින්, එතන එතන සතුට වෙන්න උත්සාහ කරමින් යන ගමනක් තියෙනවා. එතකොට මෙන්න මේ ගුණයන් ටික, එහෙම නැත්නම් මේ තියෙන ස්වභාවයන් ටික මෙන්න මේ තණ්හාවේ තියෙන බව බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට මේ ප්‍රකාශයේම බුදුරජාණන් වහන්සේ කියනවා තණ්හාවේ පැති තුනක් තියෙනවා. එක පැත්තමත් එක පැත්තක් තමයි කාම තණ්හාව. ඉතින් අපි ටිකක් ඒක විස්තර කරගමු. අපි මේ කාම තණ්හාව කියන එක අපි කාටත් තේරෙනවා. මොකද ඒකෙදි කියන්නේ මේ විවිධාකාර පංචකාමයන් සම්බන්ධයෙන් අපිට ලොකු කැමැත්තක් තියෙනවා. අපි ඒ නිසා ලස්සන රූප බලන්න කැමති. ඉතින් ඒ නිසා අපි සෑහෙන්නේ වේදම් කරගෙන මොකක් හරි හොඳ ලස්සන චිත්‍රපටයක් ආවම ඉතින් අපි ඔන්න ගිහිල්ලා බලනවා. නැත්තම් ඔන්න රූපවාහිනියේ මොකක් හරි ටෙලි නාට්‍යයක් යනකොට ඔන්න ඒක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඊළඟට අපි හිතමු මොනවා හරි සංගීත සම්දර්ශනයක් තියෙනකොට ඔන්න ඒකේ යම් යම් රූප පේනවා නම් නැටුම් නටනවා නම් අන්න අපි යනවා. ඊළඟට මොනාහරි අපි හිතමු ස්වභාව సౌందර්යය දනවන බොහොම ලස්සන මනස්කාන්ත දර්ශනයක් තියෙනවා කියලා දැනගත්තා නම් අන්න අපි එතනට ගිහිල්ලා ඒක බලනවා. ඉතින් අපි හරි කැමති මේ විදිහට ඇස පිනවන්න. ඇස පිනවන ඉතින් විවිධාකාර දර්ශන තියෙනවා. ඊළඟට කන පිනවන්නත් අපි හරි කැමති. ඉතින් හොඳ හොඳ වාද්‍යන වාදන තියෙනවා, හොඳ හොඳ සංගීත තියෙනවා, හොඳ හොඳ ගීත තියෙනවා, කවි තියෙනවා, ගායනා තියෙනවා. ඉතින් අපිට කැමැති කැමැති විදිහට මේ කන පිනවන්න සෑහෙන්න ඉතින් මේ කර්ණ රසායන දේවල් තියෙනවා. ඉතින් ඒවත් අපි උදේ ඉඳන් රැයනකම අහන්න හරි කැමැති. ඉතින් ඒ නිසා අපි ඔය වර්තමානයේ ඉතින් කන් දෙකේ අබේ ඇබෑන් ගහගෙන ඇබ ගහගෙන ඉතින් මේක උදේ ඉඳන් රැය වෙනකම් අහහ ඉන්නවා. අනිත් අය එක කතා කරද්දිත් අහනවා වෙන වැඩක කියද්දිත් අහනවා කන් දෙකට නිදහසක් ඇත්තේම නැහැ. මොනවාම හරි මේක පුරෝ පුරෝ පුරෝ පුරෝ අහහ ඉන්නවා. ඊළඟ නාසයෙන් ගඳ සුවඳ බලනවා. ඉතින් ඒකටත් හරි කැමතියි. ඉතින් নানা ප්‍රකාර සුවඳ විලවුන් තේනවා. ඒවට එක එක නම් තියෙනවා. ඉතින් අපි ඒ ඒවට සෑහෙන වටනකම් දීගෙන ඒවා අපේ ඇඟේ තවරගෙන අන්න අපි ඒකෙන් සතුට වෙන්න උත්සාහත් වෙනවා. ඊළඟට දිවටත් নানা ප්‍රකාර රසයන් තියෙනවා. ඉතින් ඒ ඒ හෝටල් වල ඒ ඒ රස නිෂ්පාදනය කරනවා. ඉතින් අපිත් වේදම් කරගෙන අපේ දරුමුණු මුරෝ එක්ක ගිහිලා ඉතින් අපි ඒ හෝටල් වලින් සතුට වෙනවා. ඉතින් අන්න දිව පිනවන්නත් අපි හරි කැමති. ඊළඟට කය පිනවන්න. ඉතින් කය පිනවන්නේ ඊටාම සුකෝභභෝගී යාන වාහනද සුකෝභභෝගී ඇඳන් නැත්නම් මෙට ඇතිරිලිද? එහෙම නැත්නම් අපි කැමති කැමති අයද? මේ හැම දෙයක් කරාම අපි පුළුවන් තරම් මේ කයට හොඳ ස්පර්ශයන් ලබා දෙන්න උත්සාහත් ඉතින් මේ පංචකාමයන් ඉතින් අපිට සාමාන්‍යයෙන් තේරෙනවා. ඉතින් මම වැඩි කාලයක් ගන්න අවශ්‍ය නැහැ මේක විස්තර කරන්න. මේ පින්වතුන් දන්නවා අපේ හිත සාමාන්‍යයෙන් මේ කාම ලෝකේ මේ පංචකාමයන් ඔස්සේම යන ගතියක් තියෙනවා. ඉතින් අපේ හිතේ මේ යම් අවස්ථාවක මේ ලස්සන රූප බලන්න ඕනා කියලා කැමැත්තක් ඇති වුණා නම් අන්න තියෙන්නේ කාම තණ්හාවක්. මට හොඳ සින්දුවක් අහන්න ඕනේ. මම කාලෙකින් ඒ සින්දුව ඇහුවේ නැහැ. මම මේක ගෙනල්ලා තැටිගත කරගෙන මට ඕන වෙලාවක අහන්න මම ඔන්න සකස් කරගන්න ඕනේ කියලා. ඒකට උමනා කරන මොනවා මොනවා හරි ඉලෙක්ට්‍රොනික උපාංග මම ගන්න ඕනේ කියලා. අන්න අපි යන්නේ අන්න කාම තණ්හාවකට. ඊළඟට හොඳ හොඳ සුවඳ විලුම් හොයාගෙන යනකොට අන්න අපි යන්නේ කාම තණ්හාවක් ඔස්සේ. ඊළඟට දිවට රස හොයනකොට විවිධාකාර ඒ ඒ රස මේ ඔස්සේ අපි යනකොට නැත්තම් අපි කෑම ගන්නකොට ඔන්න ඊළඟ පිඬ ගන්න අන්න අපේට අපේ හිත කියනවා. අපි හිතමු අපි තාම ප්‍රණීත මේ දෙයක් භුක්ති විඳිනවා රස විඳිනවා අන්න මේ ප්‍රනීත දේ තුල තියෙන ප්‍රනීත භාවයට අන්න අපේ හිත ඇලෙනවා අන්න ඊළඟ පිඬට අපි ඇලෙනවා අන්න ඊළඟ එකක් අපි ඉල්ලනවා තව මේකෙන් කොටසක් ගන්න පුළුවන්ද මට ලොකු කෑල්ල ගන්න පුළුවන්ද අනිත් අය ගන්න ඉස්සෙල්ලා මම ගිහිල්ලා ඔන්න ලොකු කෑල්ල ගන්න පුළුවන්ද? අන්න අපේ තුල තියෙන අන්නේ කාම තණ්හාව. ඊළඟට කයටත් අපි කැමැතිම එක්කෙනත් එක්ක මං ඉන්නේ කොහොමද? මම කැමැතිම ඇඳුම මම ඇඳගෙන යන්නේ කොහොමද? අන්න මේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ස්වර්ණාභරණ සම්බන්ධයෙන් මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අන්න අපි තුල මෙන්න මේ කාම තණ්හාවක් තියෙනවා. එතකොට මේ කාම තණ්හාව සාමාන්‍යයෙන් ප්‍රකටයි. ඉතින් අපේ හිතේ මේ කාම තණ්හාව බලපවත්වන වෙලාවට හිතේ යම් නොසන්සුන් භාවයකුත් තියෙනවා. දැන් හිතේ තෘප්තිමත් බවක් නැහැ. ඇතුළත සතුටක් නැති තරම් හිතේ තියෙන යම් අසහනයක්. මොකද දැන් මේ මදි තියෙන తත්වය මදි. දැන් අන්න වෙනත් දෙයක් ඉල්ලනවා. ඉතින් මෙන්න මෙතනදී සම්බන්ධ වෙනවා භව තණ්හාවට. ඒ කියන්නේ දැන් ඉන්න తත්වය තෘප්තිමත් නැහැ. දැන් ඉන්න ස්වභාවය තුළ සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ හින්දා දැන් ඉන්න ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයකට යෑමේ උවමනාවක් තියෙනවා. දැන් තියෙන්නේ හරීම ඒකාකාරී ස්වභාවයක්. ඒ හින්දා බැරිද මට මේ ඒකාකාරී ස්වභාවය වෙනුවට ඊටාම තෘප්තිමත් සතුට දනවන ස්වභාවයක් මේ සින්දුවක් අහලා ගන්න බැරිද? අන්න අපි සින්දුව අහන්න පෙළඹෙනවා. අන්න භව තණ්හාවෙන් අපිව මෙහෙවනවා. ඒ කියන්නේ මේ ඉන්න තැන මේ තියෙන ස්වභාවය මේ වෙලාවේ දැනට හිත පවතින తত্ত্বය අපි තුම ඒකාකාරී. එතකොට අන්න හිත කියනවා නෑ ඔන්න දැන් මම යාළුවෙකුට කතා කරන්න ඕන. යාළුවෙකුට දුරකථන ඇමතුමක් දෙන්න ඕන. නැත්නම් මම පත්තරයක් බලන්න ඕන. ඔන්න මම ප්‍රවෘත්ති බලන්න ඕන. රූපවාහිනී බලන්න ඕන. චිත්‍රපටියක් බලන්න යන්න ඕනේ. නැත්නම් සින්දුවක් අහන්න ඕනේ. නාට්‍යයක් බලන්න යන්න ඕනේ. නැත්නම් මොන හරි කෑමක් කන්න ඕනේ. කියලා ඉතින් নানা ප්‍රකාර යෝජනා ඔන්න අපේ හිතට එනවා. ඒවා පංචකාමයන් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. පංචකාමයන් සම්බන්ධයෙන් යෝජනාවක් ආවොත් අන්න ඒක දියත් කරනවා. එන්න අපි ඒකට අනුව කටයුතු කරනවා. එතකොට මේක දියත් වෙන්න හේතු වුණා අර මේ දැන් ඉන්න තත්වයේ ගැන තෘප්තිමත් බවක් නැහැ. ඇතුළත සතුට මදි. ඇතුළත සතුට මදි වුණාම අන්න අපි පිටින් සතුට හොයනවා. ඔන්න අපි ඊළඟට ඇහැ යොදලා, කන යොදලා, දිව, නාසය, කය යොදලා අන්න අපි අලුතෙන් සතුටක් එකතු කරගන්න හදනවා. භුක්ති විඳින්න හදනවා. මොකද මේ දැන් ඉන්න තත්වය හොඳ මදි. අන්න අපි තුල අන්න භව තණ්හාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක හරි සූක්ෂමයි. ඇත්තටම මේ තණ්හා තුනම හරි පුදුම විදිහට බොහොම සියුම් ආකාරයෙන් බැඳිලා තියෙනවා. ඒතර භව තණ්හාවෙන් මෙහෙවන ලදුව ඔන්න අපි ගිහිල්ලා රූපයක් බලනවා. අපි ගිහිල්ලා සද්දයක් අහනවා, ගීතයක් අහනවා, ගඳ සුවඳ බලනවා. දිවෙන් රසයක් භුක්ති විඳිනවා. ඊළඟට නැත්තම් කයෙන් ස්පර්ශයක් ලබනවා. මොකද අර තිබුණ ස්වභාවය හරි ඒකාකාරයි. තිබුණ ස්වභාවය හරීම කිසිම ඇල් වතුර වගේ කිසිම ගතියක් නැහැ. ඉතින් අපි ගිහිල්ලා අන්න ඉල්ලපු දේ අන්න දෙන්න අපි උත්සාහත් වෙනවා. ඊළඟට ඔන්න අපි හිතමු මේ වෙලාවේ අපි ගාව තියෙනවා යම්කිසි දුකක්. අපි තුමුන් දැන් දාඩිය දානවා. දාඩිය දානවා කියන එක හරිය එතන යම්කිසි පීඩා ස්වභාවයක් තියෙනවා, කායික දුකක් තියෙනවා. ඉතින් අන්න මේකෙන් කොහොමද මං ඉක්මනට අයින් වෙන්නේ? පැනලා යන්නේ කොහොමද? මම මේකේ ඔන්න වායු සමීකරණය කරගන්නේ කොහොමද? නැත්තම් මං කොහොමද ෆෑන් එකක් යටට යන්නේ? කියලා අන්න මේ තියෙන දැන් දුකෙන් පැන යාමේ උත්සාහයක් අපි ගාව තියෙනවා. මේ දුකෙන් ගැලවීමේ උවමනාවක් අන්න අපි ගාව තියෙනවා. මේ තියෙන තත්වයෙන් මං කොහොමද ඉක්මනටම අයින් වෙන්නේ? මෙන්න මේකට කියනවා විභව තණ්හාවක් කියලා. ඒ කියන්නේ තියෙන ස්වභාවය ගැන අසතුටුයි අපි. අප්‍රුප්ති කරයි. තියෙන එකෙන් ගැලවෙන්නේ කොහොමද? ඊට වඩා හොඳ එකක් තමයි යන්නේ කොහොමද? කියලා අන්න අපි තුල සියුම් වශයෙන් අන්න විභව තණ්හාවක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ තුන එක අතකින් ටිකක් බැඳිලා තමයි තියෙන්නේ. ඉතින් මේ ස්වභාවය අපිට දැන් මේ කරන භාවනාවකට උනත් යොදා ගන්න පුළුවන්. අපි හිතමු දැන් අපි භාවනාවක් කරගෙන යනවා. ඒකෙදි අපි ඔන්න බලාපොරොත්තු වෙනවා ඔන්න මේ සමාධියට ගිහිල්ලා මට ඊටාම හොඳ සෝයක් දැනේවා කියලා ඔන්න සමහරලාවට එතනින් අර සෝයක් පස්සේ යන ගතිය. එතනින් ආස්වාදයක් ලබන ලැබීමට අපි මේක කරන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතනවා ඔන්න දැන් මගේ හිතේ කෙලස් තියෙනවා මම මේ කෙලස් ටික දුරු කරගන්න ඕනේ. අන්න මේ කෙලස් තියෙනවා දුරු කරගන්න ඕනේ කියලා ඒකෙත් මේ හැම දෙයකම එකාතකින් මේකේ මේව නරකයි කියලා කියන්න බැරි තරමේ එක්තරා අන්දමකින් මේ තණ්හාවේ පුදුමාකාර වංචනික ස්වභාවයක් තියෙනවා. ඉතින් අපේ තණ්හාව මුල් කරගෙන තණ්හාව ප්‍රහාණය කරන්න යන ගමනකුත් මේ අතර තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කාට හරි හොඳට භාවනා කළා. දැන් එයාගේ හිතේ යම් පමණක ප්‍රඥාවක් දියුණුලා තියෙනවා. නැත්තම් සමාධියක් දියුණුලා තියෙනවා. ඉතින් එයා ඇවිල්ලා ඉස්සරහට ඒ විස්තර කියනකොට ඔන්න අපිටත් හිතෙනවා මමත් කොහොම හරි එයාගේ தത്വෙට එන්න ඕනේ. මමත් කොහොම හරි සමාධියක් හදාගන්න ඕනේ. මමත් මේ සතිය වර්ධනය කරන්න ඕනේ. මමත් ඔන්න ප්‍රඥාව වඩන්න ඕනේ. මමත් විපස්සනාවක් වඩන්න ඕනේ. ඔන්නම කියන අපේ හිතෙත් කැමැත්තක් ඇති වෙනවා. ඌමනාවක් ඇති වෙනවා. මෙතනක් තියෙන තණ්හාවක් තමයි. ඒ නිසා අපි තණ්හාව දුරු කරන්න තණ්හා ප්‍රයෝජනෙට ගන්න වෙනවා. නමුත් අපි ගැඹුරට යන්න යන්න නැත්තම් හිතේ විශේෂයෙන්ම චිත්තානුපසනාව ධම්මානුපසනාව පැත්තට යන්න යන්න මේ හිතේ බලපවත්නා මේ තණ්හා ස්වභාවයන් සෑහෙන සූක්ෂම අන්දමකින් අපිට වටහා ගන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ ස්වභාවයන් විස්තර කරන්න අපිට ටිකක් විපස්සනාවේ මගක් අපි විස්තර කරමු. අපි හිතමු යම්ස කෙනෙක් ඔන්න හොඳට කායානුපස්සනාවක යෙදෙනවා. ඉතින් එයා කායානුපස්සනාවේ යෙදෙනකොට එයා අපිට මොන්න ධාතු මනසිකාරයක් වඩනවා. විවිධාකාර ධාතු ස්වභාවයන් කයේ මතුවෙනවා. අර හදාගත්ත යම්කිසි සමාධි ස්වභාවයක් ඒ ඒ ධාතු ස්වභාවයට යොමු කරමින් හොඳට මේ ධාතුන් නිරීක්ෂණය කරනවා. ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් ඔන්න ප්‍රකට වෙනවා. මේ හරහා අන්යාගේ හිතේ ප්‍රඥාවක් වැඩෙනවා. අපි හිතමු මෙතන මේ වැඩිම තුලින් අන්යා තුල මේවා තියෙන අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙනවා. මේවා ඇතිලා නැතිලා යන හැටි ප්‍රකට වෙනවා. මේවා නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන හැටි ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් මේක මට පාලනය කරන්න බෑ. මේක මේ හේතුඵල ධමයක් අනුවයි මේක සිද්ධ වෙන්නේ කියලා ප්‍රකට වෙනවා. මේ අන්දමින් මෙන්න මේ යෝගාවචරයාගේ හිතේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ යම් මුහුකුරා යාමක් හරහා හිත සමහර වෙලාවට මේ බලපු අරමුණෙන් දැන් ඔන්න ටික ටික ඈත් වෙන්න ඉඩ තියෙනවා. දැන් තියෙන නිකන් අරමුණ අරමුණ නිකන් බොඳ වෙලා වගේ. අරමුණ දකින්න නිකන් අනුන්ගේ අරමුණක් වගේ. අරමුණත් මේ බලන සිතත් අතර යම් දුරස්ත භාවයක් හට අරගෙන. අරමුණත් දැන් ඇසුරු නොකර අන්න හිත ඉන්න පටන් ගන්නවා. අනේ ඕකට බුදුරජාන් වහන්සේ කියනවා අනිසිතෝච විහෙරති කියලා. ඒ කියන්නේ අපි කායानुපස්සනාවෙන් පටන් ගත්තත් දැන් අන්න අපිටම ධාතු මනසිකාරයක් හරහා ගියා. ඒකේ යම් පමණක වර්ධනය වීමක් හරහා හොඳට සතිය දියුණුනා. ඒ හරහාම හොඳට අපි මේ ගත්ත අරමුණේ ඇති නැතිවීම ස්වභාවය දැක්කා. අන්න ඒ හරහා ප්‍රඥාවකුත් දියුණුනා. ඉතින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා සතිපට්ඨාන සූත්‍රයේදී සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අන්න හොඳට මේ කය තුලින්ම මතුවෙච්ච මේ විවිධාකාර ධාතු ස්වභාවයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට දකිමින් දැනගමින් මේ වාසය කරනවා මේ කාලයක් කරනකොට අන්න මේ කායානුපස්සනාවේ නිරත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න හිත පැමිණෙනවා මේ කයවත් ඇසුරු නොකර දැන් මේ බලබලා හිතේ අරමුණවත් ඇසුරු නොකර අන්න හිත අනිශ්චිත භාවයකට එන්න ඉඩ තියෙනවා. දැන් මෙන්න මේ తত্ত্বය කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් තව දුරටත් තමන්ගේ හිතේ ಗುಣධර්මයන් දියුණු කරගන්න. ඉතින් මේක කායानुපසනාවෙන් විතරක් නෙමෙයි මේක වේදනානුපසනාවෙත් ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන බව බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. යම් කෙනෙක් ඔන්න වේදනාවක් බලමින් ඉන්නවා. වේදනාසු වේදනානුපස්සේ විහෙරති කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් එයා ඔන්න කයේ හටගන්නා විවිධාකාර දුක් වේදනාවන් බලනවා. කායිකව හටගන්නා යම් යම් සැප වේදනාවන් බලනවා. ඒ වගේම විවිධාකාර උපේක්ෂා වේදනාවනුත් බලනවා. දැන් මේ බලන්නේ මගේ වේදනාවක්වත් මේක මම කියලාවත් නෙමෙයි මේක හුදු වේදනාවක් කියලා බලනවා. මේ දුකක් තියෙනවා. දුකට දුක අපි හොඳින් තේරුම් ගන්නවා. අන්න වේදනාවක් හට ගන්නවා. වේදනාව ටිකක් පවතිනවා. අන්න වේදනාව නැතිලා යනවා. ඉතින් දැන් මේ අඩියක් පස්සට අරගෙන මේක මේ හුදු වේදනාවක් මේක මේ ස්පර්ශයන් නිසා හටගත්ත වේදනාවක් කියන යම් අවබෝධයකින් අන්න මේ වේදනාව වේදනාව වශයෙන් දකිමින් අන්න වාසය කරනවා. එතකොට දැන් මේ දුක් වේදනාවෙන් පලා යාමේ යොමනාවක් නෙමෙයි තියෙන්නේ කායික වේදනාවක් හට අරගෙන තිනවා ඒකම භාවනාවට යොදා ගන්නවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාන් වහන්සේ කියන අන්න මේ තැනත්තට හැකියාවක් ලැබෙනවා. දැන් මේ සැප වේදනාවක් දැනුණත් ඒකට ඇලෙන්නේ නැතුව ඒකට ගැලෙන්නේ නැතුව අන්න හිත දියුණු කරන්න. ඒ වගේමයි දුක් වේදනාවක් දැනුණත් ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව ඒකෙන් මෑත් වෙලා එහෙම නැත්නම් දුකෙන් අයින් වෙලා දුක නිරීක්ෂණය කරන්න. උපේක්ෂා වේදනාවක් දැනුණත් ඒකෙන් අයින් වෙලා යන උපේක්ෂා වේදනාව දිනු කරන්න නැත්නම් ප්‍රගුණ කරන්න අන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ தત્ත්වයේ වර්ධනය වුණාට පස්සේ තමයි අන්න වේදනානුපස්සනාව වෙනුත් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා අන්න අනිශ්චිතෝච විහෙරති කියලා. දැන් අන්න යෝගාවචරයට අවස්ථාව ලැබිලා හිත පවත්වන්න යම්කිසි අනිශ්චිත ස්වභාවයක් තුල. දැන් කයවත් අරමුණු කරන්නේ දැන් වේදනාවක් මතුවුණත් අන්න ඒක අරමුණු නොකර කායිකව දෙයක් දැනුණත් අරමුණු නොකර හිතට එකාතකින් කියනවා නම් කිසිම දෙයක් බලෙන් අරමුණු කීම සඳහා ඉඩ සලස්සන්නේ නැතිව හිතට දැන් නිදහසක් ලැබිලා සතිමත් භාවයක් තියෙනවා අවදිමත් භාවයක් තියෙනවා හැබැයි කිසිම දෙයක් බරපතල විදියට අල්ලගෙන නැහැ කිසිම දෙයක බැසගෙන නැහැ දැන් හිතට තියෙන නිදහසක් හිතේ තියෙන හාත්පස පැතිරිච්ච ස්වභාවයක් හිතේ තියෙන බොහොම සරල භාවයක්. හිතේ තියෙන තැම්පත් භාවයක්. නතර වුණා වගේ ස්වභාවයක්. අන්න මේ වගේ තත්වයක් යෝගාවචරයේක් අත්දකින්න ඉඩ තියෙනවා. අපි හිතමු දැන් මේ තත්වයක් යම්ස කෙනෙක් අත්දකිනකොට එතන තියෙනවා හැබැයි සෑහෙන ඒකාකාරී බවක්. මොකද මේකේ අර රාගයෙන්, ద్వේෂයෙන් වගේ මේ ලොකු උත්තේජනයක් ඇති කරන්නේ නැහැ. නිකාං ඔහේ තියෙනවා වගේ තමයි තේරෙන්නේ. නිකන් ඇල් වතුරක් තියෙනවා වගේ තමයි තේරෙන්නේ. නැත්තම් උණු මේ නිකන් සුදු පාන් කනවා වගේ තමයි තේරෙන්නේ අපේ ලොකු සානන්සේ කියනවා වගේ. මොකද ඒකේ නැහැ කිසි රහක්. බටර් ගාලත් නැහැ, ජෑම් ගාලත් නැහැ, ගම්මිරිස් දාලත් නැහැ, මාමයිට් ගාලත් නැහැ, මොකක්වත්ම නැහැ. නිකාම සුදු පාන්. ඉතින් හිතලා බැලුවාම ඉතින් මේ தත්ත්වය ඒ තරම් ආකර්ශනීය නැහැ. ඉතින් මේ தත්ත්වයේ හිත රැඳෙව්වහම නැත්නම් යෝගාවචරයට නිින්ද යනවා. ඈනුන් යන්නත් ඉඩ තියෙනවා. මොකද මේ හරි ඒකාකාරී. මොකද අපේ හිත අවදියෙන් ඉන්න නම් මොකක් හරි ක්ලේශයකින් මේක පුච්චන්න ඕනේ. මේක දවන්න ඕනේ. අපි තුමු අපිට ලොකු ද්වේෂයක් ඇතිලා තියෙනකොට කොච්චර නිදා ගන්න හැදුවත් නිින්ද යන්නේවත් නැහැ. නමුත් මේ වගේ අරමුණ ඊටාම සියුම් වෙලා එහෙම නැත්නම් අරමුණ සම්පූර්ණයෙන්ම හිතින් ගිලිහිලා ගෙහිලා හිත බොහොම නිදහස් භාවයක් අත්දකින්නකොට අරමුණකින් තොර ස්වභාවයක් අත්දකින්නකොට බොහෝ විට හිතට නිින්ද යන්න ඉඩ තියෙනවා. මොකද මෙතන දැන් එයාට කරන්න දෙයක් නැහැ. හුදු බලා සිටීමක් පමණයි කරන්න තියෙන්නේ. නිකන් ඉඳීමක් කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දී හුඟක් වෙලාවට නිින්ද යන ඉඩ තියෙනවා. නමුත් අපි හිතමු මේක වඩලා වඩලා මේක තේරුම් අරගෙන මේකේ තියෙන වටිනකම තේරුම් අරගෙන මෙතන කෙලසුන්ගෙන් තොර බව හොඳින් වටහාගෙන මෙතන නිමිති නොමැති ස්වභාවය හොඳින් තේරුම් අරගෙන මෙතන කිසිම ආතතියක් නොමැති බව තේරුම් අරගෙන අනේ යම් යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා මෙන්න මේ අනිශ්චිත භාවය වර්ධනය කරන්න. ඒක තුළ හිත පවත්වන්න. මේකට හිත පුරුදු කරන්න. හරියට නිකන් තමන්ගේ gedara වගේ හිතට මෙන්න මේ තැන හඳුන්ලා දෙන්න. අන්න අනිසිත භාවයක් යෝගාවචරයේ වඩනවා. දැන් මේ தත්ත්වයේ හිත පුරුදු කරද්දී අන්න හිත කියනවා මේක හරීම ඒකාකාරයි. මේක කිසිම රහක් නැහැ. බැරිද පොඩ්ඩක් ආයෙත් නිකන් සින්දුවක් අහන්න බැරිද? අන්න පින්වත් මෙතන තමයි භව තණ්හාව ඊටාම සූක්ෂම වශයෙන් අන්න අපිට වටහා ගන්න පුළුවන් තැනක්. මොකද අර තිබුණ తত্ত্বය ඒකාකාරී තිබුණ తত্ত্বේ නෑ කිසි රසක් අන්න හිත ඉල්ලනවා දැන් අලුත් ස්වභාවයක් හිත ඉල්ලනවා නව නව භාවයක් අලුත් ස්වභාවයක් නවම අත්දැකීමක් හිත ඉල්ලනවා අන්න අපි හිතමු අපි ඒකෙන් මුලා වුණා මෙන්න මේ භව තණ්හාවක් ආවා අපි ඒකට අහු වුණා ඔන්න අපි ගියා සින්දුවක් අහන්න දැන් මේ ආපු තණ්හාව එකක් හැබැයි ඔන්න අපි ඒකට ඇලුනා. අන්න අපි ඒක අල්ලගත්තා. ඒකට අනුව අපි කටයුතු කළා. ඉතින් මෙන්න මේ තණ්හාව අපි අල්ලගත්තේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේ තියෙනවා අන්න අර බුදුරජාන් වහන්සේ පෙන්වන අර ලක්ෂණ. ඒකේ තියෙනවා අර ඊළඟ එකට అలවන ගතිය තියෙනවා. එතන සතුටු වෙන ගතියක් තියෙනවා. ඊළඟට එතන තියෙනවා අර అලවන ගතිය, සතුටු වෙන ගතිය, ඊළඟට තත්ත්ව තත්තාබිනන්දිනී. එතන එතන තුටු වෙන ගතිය, විශේෂයෙන් සතුටු වෙන ගතිය. අන්න මේවට අහු වුණාම අන්න අපි දන්නේම නැතුව අර හිතිය ඒකාකාරී ස්වභාවය, හිතිය ශාන්ත ස්වභාවය අපිට අහිමි වෙලා අන්න අපි తాවකාලිකව හදාගන්නවා යම්කිසි තත්වයක්. ඕකට අපි සාමාන්‍යයෙන් කියන භව තත්වයක් කියලා. අන්න භව තත්වයකට හිත යනවා. අපි තුමුණ දැන් අපි සින්දුවක් අහන්න පටන් ගත්තා. හිටපු තැන හරි ඒකාකාරී. දැන් අන්න භව තණ්හාවෙන් අපිව උසිගැන්නුවා. ඒ අනු අපි ඒකට අහුණා. අහුවෙලා මේ වෙලාවේදී කරන්න හොඳම වැඩේ සින්දුවක් අහන එකේ කියලා කිව්වා. අන්න කාම තණ්හාව ක්‍රියාත්මක වුණා. ඔන්න දැන් අපි සින්දුවක් අහනවා. සින්දුව අහගෙන ඉන්නවා. දැන් මේ සින්දු ලෝකේ දැන් ඉන්නේ අපි. සංගීත ලෝකේ අන්න අපි දැන් අතරමං වෙලා ඒකේ තියෙන වචන වලට අනුව අපි දැන් හිතනවා ඒ අනුව අපේ S2 පියා ගන්නවා දැන් ඉතින් හරිම සතුටුයි හරිද මේ ගීත ලෝකේ සංගීත ලෝකේ අතරමං වෙලා ඉතින් ඒ අයත් ආරාධනා කරනවා. අර සින්දුවකුත් තියෙන්නේ. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න කියලා. ඉතින් අන්න අපි සින්දුවේ අන්න අපේ අපේ සිහින ලෝකේ අපි බොහොම ආස්වාද ජනකව ඉන්නවා. ඔන්න සින්දුව අවසන් වෙනවා. ඔන්න ඒකත් ඉවරයි. අන්න ආයෙත් අර සාමාන්‍ය ඒකාකාරී தත්වෙට අන්න ආයෙත් හිතපත් වෙනවා. ඉතින් මෙන්න මේ ස්වභාවය අපි තුල නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපිට හරිම අමාරුවෙන් හිත ශාන්තව නිවිලා මේ ඒකාකාරීව එම නැත්තම් අර කෙලෙසුන්ගෙන් තොරව තියාගෙන ඉන්න හරි අමාරුයි. මොකද අර භව තණ්හාවෙන් එයාව උසි ගන්නනෝ. ඒ උසි ගැන්නුවාට පස්සේ අන්න අපි කාම තණ්හාව ක්‍රියාත්මක වෙනවා. අන්න අපි විවිධාකාර දේවල් කරනවා. දැන් මම උදාහරණයක් වශයෙන් ගත්තේ අර සින්දුවක් අහන අවස්ථාව. නමුත් මේකම අපිට සෑහෙන්න අපේ මේ ජීවිතේ කරන කියන හැම දෙයකටම සෑහෙන්න මේ දේ යොදන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අපි මේ සංසාරේ ඇවිදිනකොට ඉතින් අපිට එක එක ජීවිතවල එක එක අය හම්බ වෙනවා. ඉතින් අපි හිතනවා මේ මට හොඳම සහකාරයෙක් හම්බුණා. හොඳම සහකාරියක් හම්බුණා. එහෙම නැත්නම් මට හොඳ අඹ යහළුවෙක් හම්බුණා කියලා. ඉතින් අපි ඒත් එක්ක තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට දැන් භවෙන් භවේ ඉතින් අපි එක එක්කෙනාව ඇසුරු කරගෙන අඹ යහලුව අඹ යෙහෙඩියෝ එක්ක ඉතින් අපි ඉන්නවා. ඉතින් අපි හිතනවා මෙයා තමයි මගේ සහකාරයා. මගේ සහකාරිය කියලා ඉතින් අපි හිතනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සංසාරේ සැරිසරනකොට මේ සත්වයෝ තමන්ගේ සහකාරයා වශයෙන් තියාගෙන ගිහිල්ලා තියෙන්නේ තණ්හාවයි කියලා. තණ්හා ද්විතියෝ පුරිසෝ දීගමද්දාන සංසාරං. ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති කියලා ගාතාවක් එනවා ඔය සුත්ත නිපාතේ. මේ තණ්හාව දෙවන්න කරගෙන තමයි අපි මේ සංසාරේ ඇවිදින්නේ. තණ්හාවම තමයි අපිට පාර පෙන්වන්නේ. අපි තණ්හාවට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් තණ්හාව අපිව එයාට ඕන ඕන විදිහට හසුරවනවා. අපි තණ්හාවේ දාසයෝ වෙලා අපි තණ්හාව කියන දේ අපි ඉෂ්ට කරනවා. ඉතින් ඔන්නෝක තමයි අපි සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ හිතේ හටගන්නා ලෝභය, හිතේ හටගන්නා ද්වේෂය, හිතේ හටගන්නා මෝහය එහෙම නැත්නම් හිතේ හටගන්නා රාගය, ద్వේෂය, මෝහය මේ වගේ කෙලෙස් ස්වභාවයන් හඳුනා ගැනීමත් ඉතාම වැදගත්. මේවා හඳුනාගන්නේ නැතුව මේවැයෙන් පැනලා ගිහිල්ලත් මේක විසඳන්න බෑ. ඒ නිසා අපි මේ දුක්ඛ මේ දුක්ඛ සමුදය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරද්දී අර විදිහට මේ තණ්හා තුන විස්තර කරද්දී කියන්නේ ඉදං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං මෙන්න දුකට හේතුව කියලා මේ දුකට හේතුව ඒක මේ මම නෙමෙයි ඒක මගේ නෙමෙයි මෙන්න මේකයි දුකට හේතුව මොකද්ද මෙන්න මේ තණ්හා ස්වභාවය ඉතින් ඒ නිසා අපේ හිතේ රාගයක් හටගන්නකොට අපේ හිතේ ඇල්මක් හටගන්නකොට අපේ හිතේ ලෝභයක් හටගන්නකොට ඒක මේ මගේ රාගය ඒක මගේ ලෝභය ඒක මම ඉක්මනට අයින් කරගත යුතුයි කියන ආකල්පයකින් නෙමෙයි මෙතන බුදුරයන් වහන්සේ කියන්නේ මේක මේ හුදු රාගය මේක මේ හුදු ලෝභය මේක මේ හුදු ඇල්ම, හුදු ආශාව කියන දෘෂ්ටි කෝණයකින් බලන්නයි කියන්නේ. අපි දුක්ඛ සත්‍ය ගැන මතක් කරගත්තොත් දැන් මේ කායිකව දුකක් හටගත්තාම බුදුරජාන් වහන්සේ කියන්නේ මේක මගේ දුක කියලා බලන්න නෙමෙයි. බුදුරජාන් වහන්සේ කියන්නේ මේක දුකක් වශයෙන් බලන්න. මේක හුදු දුකක් වශයෙන් බලන්න. ඒ වගේමයි මෙතනත් පෙන්වන්නේ ඉදං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං. මෙන්න දුකට හේතුව. මෙන්න දැන් තණ්හාවක් තියෙනවා. මෙන්න දැන් ආසාවක් තියෙනවා. මෙන්න දැන් ලෝභයක් තියෙනවා කියලා අන්න හඳුන ගන්නවා. පින්වත් මේ විදිහට හිතේ හටගන්නා ලෝභය, ආසාව, තණ්හාව හඳුනා ගැනීම බුදුරජාන් වහන්සේ සෑහෙන අගය කළා තියෙනවා. දැන් වෙනමම සූත්‍ර දෙකක් එනවා පඨම සම්දිත්තික සූත්‍රය, ဒုတိ ය සම්දිස්තික සූත්‍රය කියලා සූත්‍ර දෙකක් එනවා අංගුත්තර නිකායේ චක්කනිපාතේ බුදුරජාන් වහන්සේ ඒකේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා සන්තං වා අජ්ජත්තං ලෝභං අත්ති මේ අජ්ජත්තං ලෝභෝති පජානාසි අසන්තං වා අජ්ජත්තං ලෝභං නත්ති මේ අජ්ජත්තං ලෝභෝති පජානාසි එවං කෝ සීවක සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති මේ සීවක කියන සාමින්වහන්සේට මතක් කරලා දෙනවා සීවක මේ ඇතුලේ හිත ඇතුලේ ලෝභයක් තියෙනකොට මේ ලෝභයක් අන්න දැන් හිත ඇතුලේ තියෙනවා කියලා දැනගන්න හිත ඇතුලේ එහෙම නැත්නම් මේ ලෝභයක් නැතිකොට අන්න හිත ඇතුලේ ලෝභයක් නැසත් නැත කියලා දැනගන්න. අන්න මේ දැන ගැනීම දහමේ තියෙන සම්දිට්ඨික ස්වභාවයක් කියලා කියනවා. ඒහි පස්සික ස්වභාවයක් කියලා කියනවා. ඕපනයික ස්වභාවයක් කියලා කියනවා. ඒ වගේමයි ඊළඟ සූත්‍රයේදී ဒုတိ ය සම්දිට්ඨික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බ්‍රාහමණයෙකුට කියනවා සන්තං වා අජ්ජත්තං රාගං අත්තිමේ අජ්ජත්තං රාගෝති පජානාසී අසන්තං වා අජ්ජත්තං රාගං නත්ති මේ අජ්ජත්තං රාගෝති පජානාසි. එවං හිකෝ බ්‍රාහමන සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති. ඉතින් අපි සාමාන්‍යයෙන් රාගයක් හටගත්ත ගමන් ඔන්න අපි අපි අපි එක්කෝ අපිව ද්වේෂයෙන් දැවෙන්න ගන්නවා මේක මට හොඳ නෑ කියනවා මේ নানা ප්‍රකාර ප්‍රශ්න. නමුත් දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඊට වඩා සූක්ෂම පැත්තක් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ කියන දැන් ඔන්න හිතේ රාගයක් හට අරගෙන තියෙනවා කියලා දැනගන්න. රාගේ දුර වෙලා ගියා නම් ඔන්න මේ හිතේ දැන් රාගයක් නැහැ කියලා තේරුම් ගන්නවා. ඒකයි චිත්තානුපසනාවකට එනකොට බුදුරජාන් වහන්සේ කියන්නේ සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. දැන් මේ කතා කරන්නේ ටිකක් වෙනස් පැත්තක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අකුසලය දුරු කළ යුතුයි කුසලය වර්ධනය කළ යුතුයි කියන හැඟීමක් තමයි අපිට තියෙන්නේ. චිත්තානුපස්සනාවකට එනකොට ධම්මානුපස්සනාවට එනකොට දැන් මේ කතා කරන්නේ ටිකක් ගැඹුරක්. ඒ කියන්නේ දැන් හිතේ යම් වැඩිමක් තියෙනවා, වර්ධනයක් තියෙනවා, සතියක් වැඩිලා තියෙනවා, සමාධියක් ප්‍රඥාවක් වැඩිලා තියෙනවා. අන්න ඒ තනත්තාට පුළුවන් දැන් මේ රාගය රාගයේ වශයෙන් දැනගන්න. රාගෙන් තොර ස්වභාවය රාගෙන් තොර ස්වභාවය වශයෙන් දැනගන්න. ලෝභය ලෝභයේ වශයෙන් දැනගන්න. ලෝභයෙන් තොර ස්වභාවය ලෝභයෙන් තොර ස්වභාවයක් වශයෙන් දැනගන්න. දැන් මේ හිතේ රාගයක් තියෙනකොට ඒකට අපි අනුග්‍රහ කරන්න යන්නෙත් නැහැ. ඒක එක ඇලෙන්න යන්නෙත් නැහැ. ඒකට උල්පන්දම් දෙන්න යන්නෙත් නැහැ. රාගේ රාගේ වශයෙන් දැනගන්නවා. ඒක මේ මගේ රාගෙ නෙමෙයි. ඒක හුදු රාගය පමණයි. රාගෙන් දැන් හිත දුර වුණාට පස්සේ අන්න දැන් රාගෙන් හිත දුර වුණා කියලා දැනගන්නවා. ඉතින් ඕක තවත් ගැඹුරට යනකොට බුදුරජාන් වහන්සේ ධම්මානුපසනාවේදී කියනවා සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ති අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඒ කියන්නේ මේ වෙලාවේ කාමච්ඡන්දයක් හිතේ තියෙනවා අන්නේ තියෙන බව දැනගන්නවා. මේ වෙලාවේ කාමච්ඡන්දයක් හිතේ නැහැ අන්න කාමච්ඡන්දයක් හිතේ නැහැ කියලා දැනගන්නවා. ඊළඟට කියනවා අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති චංච පජානාති. අන්න දැන් කලින් කාමච්ඡන්දයක් තිබුණේ නැහැ. ඔන්න දැන් කාමච්ඡන්දයක් හට ගන්නවා කියලා දැනගන්නවා. ඊළඟට uppannasa කාමච්ඡන්දස පහිනෝ හොති තංච පජාන. දැන් මේ ඉපදිච්ච කාමච්ඡන්දය ප්‍රහාණය වෙලා ගියා. අන්න දුරු වෙලා ගියා. අන්න දුරු වෙලා ගිය බවත් දැනගන්නවා. පහිනස්ස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. අන්න කාමච්ඡන්දේ දුරු වෙලා ගියා. දැන් නම් හිතේ සහනයක් තියෙනවා. දැන් හිතේ දැවිල්ලක් නැහැ. දැන් හිතේ රාගයක් නැහැ. ටික කාලයකට අන්න හිතේ සාමදානී සාමකාමී ස්වභාවයක් තියෙනවා. ශාන්ත ස්වභාවයක් තියෙනවා කියලා අන්න දැනගන්න. ඉතින් මේ විදිහට අන්න බුදුරජාන් වහන්සේ මේ රාගයේ ස්වභාවය, තණ්හාවේ ස්වභාවය, ලෝභයේ ස්වභාවය අපි මේ මොන නම දුන්නත් මේ හිතේ බලපවත්නා තණ්හාවේ ස්වභාවය අන්න තේරුම් ගැනීමයි පෙන්ලා දෙන්නේ. එතකොට මේක තේරුම් ගන්නේ නැතිව ඊළඟ පියවරට යන්න බෑ. ඊළඟ පියවර පෙන්නනවා බුදුරජාන් වහන්සේ දුක්ඛ සමුදය අරිය සත්‍යං පහතබ්බන්ති අන්න මේ දුක්ඛ සමුදය දුකට හේතුව මෙන්න මේ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. මේක අතහැර දැමිය යුතුයි. මේක පෝෂණය කිරීම වෙනුවට මේ තණ්හාවක් ඇවිල්ලා තියෙනවා මෙන්න රාගයක් ඇවිල්ලා තියෙනවා ලෝභයක් ඇවිල්ලා තියෙනවා මුලින් ඒක හඳුනා ගන්නවා දැන් ඒක පෝෂණය නොකර එයාටම දුර වෙලා යන්න හරිනවා. අපි මේක පෝෂණය කළේ නැත්තම් මේකට අපි ආවැඩුවේ නැත්තම් අපි මෙතන මේකෙන් සතුටු වෙන්න ගියේ නැත්තම් මේ හටගත්ත රාගයෙන් මේ ලෝභයෙන් මේ තණ්හාවෙන් අපි ආස්වාදයක් ලබා ගන්න ගියේ නැත්නම් එයාට පෝෂණය වෙන්න වෙන කිසිම උපක්‍රමයක් නැහැ. අපිම තමයි මේ මේගොල්ලන්ව පෝෂණය කරන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ කාරණාව හොඳින් තේරුම් ගන්න අන්න අපිට පුළුවන් මෙන්න මේ දෙවන උපදේශ ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ දෙවන ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මුලින්ම කියන්නේ මෙන්න දුක් මේ දුකට හේතුවක් තියෙනවා මෙන්න තණ්හාවක් තියෙනවා මෙන්න රාගයක් තියෙනවා මෙන්න ලෝභයක් තියෙනවා කියලා හඳුනා ගන්න. ඒක මේ මගේ ලෝභය මගේ රාගය නෙමෙයි මේක හුදු රාගයක් මේක හුදු ලෝභයක් මෙන්න ආසාවක් තියෙනවා කියලා හඳුනා ගන්න. ඒක ඊටාම් වැදගත්. ඒක හඳුනා ගත්තනම් අන්න ඒක පෝෂණය කරන්න යන්න එපා ඒකට ඇලෙන්න යන්න එපා ඒක ග්‍රහණය කරන්න යන්න එපා අන්න ඒකට එහෙම්ම බැහැලා යන්න ඉඩ දෙන්න. ඒකට එහෙම්ම දුර වෙලා යන්න ඉඩ දෙන්න. ඒකට එහෙම්ම ෂේ වෙලා යන්න ඉඩ දෙන්න. ඉතින් අන්න මේ කාර්යය තමයි පහ පහ තබ්බන්ති. මේක ප්‍රහාණය වෙන්න තමයි අපි කටයුතු කරන්න ඕනේ. මේ දේ නැවත නැවත කරන්න වෙනවා. ඒ කියන්නේ අපේ හිතේ විවිධාකාර අන්දමින් මේ දේවල් ක්‍රියාත්මක වෙනවා. අර කලින් කිව්වා වගේ දැන් අපේ හිත බොහොම සමනය වෙලා තියෙනවා. ශාන්තව තියෙනවා. අනිශ්චිතව තියෙනවා. මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ. ඇසුරු කරන්නේ නැති වෙලාවේ දැන් හිත ඉල්ලනවා. ආ මට මේ සින්දුවක් අහන්න ඕනේ. මට ආයි කවුරු හරි එක කතා කරන්න ඕනේ. මට ගිහිල්ලා පත්තරේ බලන්න ඕනේ. රටේ මොනවද දැන් එන්නේ දැන් තත්ත්වේ ප්‍රවෘත්ති බලන්න ඕනේ. මගේ මේ දුරකථනෙත් ගත්තම් මේ මොකක්ද වෙලාද දන්නෙත් නැහැ. පත්තරයක් බලන්න ඕනේ. නැත්තම් දැන් බඩගිනී ගිහිල්ලා කෑම ටිකක් කන්න ඕනේ. নানা ප්‍රකාර දේවල් මේ හිත කියනවා. මොකද අර ඉන්න தත්ත්වය හරි ඒකාකාරයි. ඉන්න தත්ත්වේ නෑ හිත ප්‍රීතිකර ප්‍රීතිසහගත ස්වභාවයක්. අර එතන එතන මේ සතුට වෙන ස්වභාවයක් නැහැ. ඒක හරීම ඒකාකාරී. හුදු හුදු දැනුවත් භාවයක් විතරයි තියෙන්නේ. අන්න හිත ඉල්ලනවා. අන්න භව තණ්හාවක් ක්‍රියාත්මක වෙනවා. අන්නේ ඒ ක්‍රියාත්මක වෙන වෙලාවෙදිම අපිට හඳුනා ගන්න පුළුවන් නම් ඊටාම හොඳයි. නමුත් ඒක තින් සෑහෙන අමාරු වැඩක්. මොකද අපිට මේ හිතේ හොඳ සාමකාමී බවක් පවත්වන්න, අනිසිත භාවයක් පවත්වන්න රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොරව හිත පවත්වන්න සෑහෙන ඉතින් කාලයක් යන යාවි. මොකද අපේ සාමාන්‍යයෙන් අපේ හිත මේ රාගෙන්, ద్వේෂෙන්, මෝහෙන් බරිත වෙලා තමයි තියෙන්නේ. මේවම තමයි අපි සංසාරේ පුරුදු කරලා තියෙන්නේ. ඉතින් මේ සංසාරය පුරාවට අපි රාග, ద్వේෂ, මෝහ වලින් බරිත වෙලා ඒවම පුරුදු කරලා ඒ වයෙන්ම ඒ වටම ඇබ්බැහි වෙච්ච ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ නිසා මොහතකට හරි මේ රාග, ద్వේෂ, මෝහ වලින් අයින් වෙලා ඉන්නවා කියන එකත් ලොකු දෙයක්. ඉතින් ඒ නිසා යම්ස කෙනෙක් අර අනිශ්චිත ස්වභාවයක් හඳුනාගත්තා නම් ඒ తත්වය විනාඩියකින් හරි වර්ධනය කරගන්නවා කියන එක ඊටාම් වැදගත්. නමුත් ඒ ස්වභාවයට කිසිම වටිනකමක් අපේ අර තණ්හා බරිත හිත දෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඒ තණ්හා බරිත මාන්නෙන් ඔද වැඩිච්ච අපේ හිත ඒ බඳු ස්වභාවයකට කියන්නේ මේකෙන් ඇති වැඩක් නැහැ. මීට වඩා හොඳයි ගිහිල්ලා පත්‍රයක් බැලුවනම්. මීට වඩා හොඳයි ගිහිල්ලා සින්දුවක් ඇහුවනම්. මීට වඩා හොඳයි ගිහිල්ලා තාමාකාරී වැඩක් කරානම් කියලා තමයි මේ හිත අපිට උල්පන්දම් දෙන්නේ. අර ගොඩ ගොඩ පෙරක දෝරුකම් දෙන්නේ මේ විදිහට. නමුත් අපි ප්‍රඥාවෙන් තේරුම් අරගෙන මෙන්න මෙතන තියෙනවා නිමිති නොගන්නා ස්වභාවයක්, මෙතන තියෙනවා කෙලසුන්ගෙන් තොර ස්වභාවයක්, මෙතන තියෙනවා අනිශ්චිත ස්වභාවයක්, මෙන්න මේක මං වර්ධනය කරන්න ඕන කියලා අන්න වර්ධනය කරන්න කරන්න කරන්න තමයි අන්න අපේ හිත එක අතකින් මේ කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් හඳුනගන්නේ. කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් හඳුනගන්න හඳුනගන්න තමයි එතකොට අපිට හැකියාවක් ලැබෙන්නේ හිතේ රාගයක් හටගන්නකොටම හිතේ දේශයක් හටගන්නකොටම හිතේ මෝහයක් හටගන්නකොටම තේරුම් ගන්න. මොකද දැන් හිත කැළඹිලා නැහැ. හිත වික්ෂිප්ත වෙලා නැහැ. හිත රාග දේශ මෝහ වලින් දැවි දැවි ඉන්නව නෙමෙයි. නිවිලයි තියෙන්නේ. හිත තියෙන්නේ දැන් තැම්පත් වෙලා. හිත තියෙන්නේ බොහොම මේ නිස්කලංකව නතර වෙලා වගේ තියෙන. අන්නේ බඳු හිතකට අර දේවල් හඳුන ගන්න පහසුයි. භාවනාව හරහා විශේෂයෙන්ම විපස්සනාව හරහා අන්න ඒ පසුබිම හොඳට සකස් කරලා දෙනවා. අන්නේ යෝගාවචරයට තමයි අර ධම්මානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ කියන දේ කරන්න අවස්ථාව ලැබෙන්නේ. එයාට අන්න පුළුවන් දැන් හිත තිබුණා ඊටාම ශාන්ත ස්වභාවයක. මේ ශාන්ත ස්වභාවයේ ඉන්නකොට අන්න හිත ඉල්ලනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් එකාතකින් අපි මේ ඉන්නේ හිත හිර කරගෙන නෙමෙයි. දැන් මේ යන්න නොදී හිර කරගෙන දඬුවඬුවට අල්ලගෙන නෙමෙයි දැන් මේ හිත තියෙන්නේ. ඒ වෙනුවට හිතට යන්න දීලා නිදහස දීලායි තියෙන්නේ. එතකොට තමයි යන්න හිතේ මේ රාග ස්වභාවයන් නැත්තම් මේ කාම තණ්හාවන්, භව තණ්හාවන්, විභව තණ්හාවන් ක්‍රියාත්මක වෙන්න ගන්නෙ. ඉතින් මේ අණුව තමයි අපි එතකොට මේක තේරුම් ගන්න තියෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ මේ තණ්හාව තේරුම් ගන්න. තණ්හාව තේරුම් ගන්න නම් තණ්හා මතුවෙන්න දෙන්න වෙනවා. ඒ තණ්හා මතුවෙන්නේ නැහැ අපේ සමාධියක් තුළ හොඳට බරපතල විදිහට නැත්නම් බොහොම ගැඹුරු විදිහට සමාධියක හිර කරලා තියෙනකොට හිතට මේ තණ්හාවක් මතුවෙන්නේ නැහැ. හිතේ රාගයක් මතුවෙන්නේ නැහැ. ද්වේෂයක්, මෝහයක් මතුවෙන්නේ නැහැ. නමුත් හිත බොහොම නිස්කලංකව මතු පිට නිදහසේ ඉන්නකොට නම් අන්න යාට පරණ පුරුද්දට දෙයක් ඉල්ලන්න ඉඩ තියෙනවා. එයා ඉතින් ඉල්ලනවා මට දැන් මේක දෙන්න මට දැන් අරක දෙන්න කියලා අන්න හිත ඉල්ලනවා. අන්න ඒ අනුව තමයි අපිට එතකොට තේරුම් ගන්න තියෙන්නේ අන්න තාමත් අන්න කාම තණ්හාව ක්‍රියාත්මක වෙනවා. තාමත් අන්න භව තණ්හාව ක්‍රියාත්මක වෙනවා කියලා අන්න තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේමයි අර ඉන්න තත්වෙන් දැන් අයින් වෙන්න හිත ඉල්ලනවා. මේක නම් හරි මේක ආකාරයි. මීට වඩා හොඳ වෙන එකක් ඉල්ලුවා නම් කියලා අන්න විභව තණ්හා ස්වභාවයකුත් අන්න හිත ඉල්ලනවා. එතකොට මෙන්න මේ තණ්හාවේ විවිධාකාර ස්වභාවයන් ඉල්ලන ගතිය හොඳට අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් මේක මේ දවසකින් දෙකකින් තේරුම් ගන්න ස්වභාවයක් නෙමෙයි. මේක මේ සෑහෙන කාලයක් තිස්සේ නැවත නැවත දැක දැක තේරුම් ගත යුතු ස්වභාවයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පඤ්ඤාය දිස්සා දිස්සා පහතබ්බා. දැන් මෙතෙන්දී දුක්ඛ සමුදය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියන දුක්ඛ සමුදය අරිය සත්‍යං පහතබ්බන්ති. දැන් මේ විවිධාකාර තණ්හා ස්වභාවයන් තියෙනවා. මේවා ප්‍රහාණය කරන්න කියලා. හැබැයි කොහොමද පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා ප්‍රඥාවෙන් දැක දැක තමයි ප්‍රහාණය කරන්න වෙන්නේ. ඒතොර තණ්හාව මතුවෙනවා තණ්හා මතුවෙනකොට අපි දැනගන්න ඕනේ. මේක මේ ඉක්මනටම මේකෙන් පැනලා ගිහිල්ලවත් මේක මේ මගේ තණ්හාව කරගෙනවත් මගේ රාගය කරගෙනවත් නෙමෙයි. මෙන්න තණ්හාවක් තියෙනවා. මෙන්න ලෝභයක් තියෙනවා. මෙන්න රාගයක් තියෙනවා කියලා අන්න දැනගන්නවා. දැනගන්නේ ප්‍රඥාවෙන්, අවබෝධයෙන් දැනගන්නේ. එතකොට මේ ප්‍රඥාවෙන් දැනගත්තා නම් අන්න පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ අන්න ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද මේ කිසිම දෙයක් ඉබේ නැති වෙන්නේ නැහැ. ඒකයි ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාලං khයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. සබ්බාසෝ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා මේ දැනගන්නාට දැකගන්නාට පමණක් මෙන්න මේ ආශ්‍රවයන් ෂය වෙනවා කියලා මම කියන අය දන්නේ නැති කෙනාට නොදක්නා කෙනාට මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා අපි මේ හිතේ හටගන්නා විවිධාකාර කෙලෙස් ස්වභාවයන් වලට බය වෙනවා වෙනුවට අර හිතේ යම් පමණක සතියක් සමාධියක් වඩාගත යෝගාවචරයා එකාතකෙන් නිර්භීත වෙන්න වෙනවා මේ හිතේ හටගන්නා කෙලෙසුන්ට මුහුණ දෙන්න. එයාට මේ සමාධියකට වෙලා සමාධි සුවයෙන් සිටීම නෙමෙයි වැදගත් වෙන්නේ. එයා දැන් අන්න යුද්ධෙට පිවිසෙන්න සිද්ධ වෙනවා. දැන් සන්නද්ධව යුද්ධෙට පිවිසෙන්න සිද්ධ වෙනවා. අපි ආරක්ෂක ස්ථානයක සිටියා කියලා යුද්ධ දිනන්නේ නැහැ. සතුරු එළියේ ඉන්නවා නම් සතුරන් එක්ක අන්න සටනට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඇතැම් වෙලාවකට එතකොට මේ විදිහට ඉදිරිපත් වෙන කාම තණ්හාවට ඔන්න අහු වෙනවා. ඇතැම් වෙලාවට ඉදිරිපත් වෙන භව තණ්හාවට අහු වෙනවා. ඇතැම් වෙලාවට ඉදිරිපත් වෙන විභව තණ්හාවට අහු වෙනවා. මොකද මොකද සමහර වෙලාවට ඒ තරම් මේ කාම තණ්හාවේ භව තණ්හාවේ භව තණ්හාවේ තියෙන අර නන්දි රාගත සහගත ස්වභාවය එතන එතන සතුටු වෙන ස්වභාවය ඇලෙන ස්වභාවය තියෙනවා. ඉතින් මේවා හරිම සූක්ෂමයි. හිතේ හටගන්නා මේ රාග ස්වභාවයන් මේ ලෝභ ස්වභාවයන් මේ ඔක්කොම හරිම වංචනිකයි. දන්නේම නැතුව ඒවට අපි අහු වෙනවා. ඉතින් මේවා තේරුම් ගනිමින් මේ වලවල් වල වැටිලා තමයි අන්න අපිට ආයිත් ගොඩ එන්න වෙන්නේ. වැටි වැටි තමයි නැගිටින්න වෙන්නේ. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ විදිහට කෙනෙක් දකිනවා නම් මෙන්න තණ්හාවක් තියෙනවා, මෙන්න ලෝභයක් තියෙනවා, මෙන්න රාගයක් තියෙනවා කියලා දන්නවා නම් අන්න අපිට දුක්ඛ සමුදය අන්න දැනගත්තා වෙනවා. අන්න පළවෙනි මට්ටම අපි ක්‍රියාත්මක කළා වෙනවා. ඒක දැනගත්තට පස්සේ හැබැයි නිකන් ඉන්නේ නැහැ. ඒකට අපි අහු වෙන ගතිය ගතියෙන් අයින් වෙන්න වෙනවා. මේකට උදව් කරන ගතියෙන් අයින් වෙනවා. මේකෙන් අර තණ්හාවේ තියෙන සාමාන්‍ය ස්වභාවයට අපි අහු නොවි. එතන එතන සතුට එතන එතන සතුට වෙන්න යන්නේ නැතුව මේකට ඇලෙන්න යන්නේ නැතුව මේකට අපි අනුග්‍රහ කරන්න යන්නේ නැතිව අන්න අපිට පියවරක් පස්සට ගිහිල්ලා මේ රාගෙට එහෙම්ම පවතින්නට දුන්නොත් අන්න යාට අපි පෝෂණය නොකිරීම නිසා අන්න දුර්වල වෙන ගන්නවා. මේ හිතේ හටගත්ත ආසාවට මේ හිතේ හටගත්ත ලෝභයට අපි උදව් නොකර සිටියොත් අන්න යා දුර්වල වෙන ගන්නවා. අන්න යා බොඳ වෙලා යන්න ගන්නවා. අන්න එතකොට තමයි අන්න පහතබ්බන්ති කියලා අන්න බුදුරජාන් වහන්සේ කියන මේ ප්‍රකාශය සාර්ථක වෙන්නේ. අපි හිතමු අපි මේ දේ සෑහෙන කාලයක් කරනවා කියලා. අන්න කළොත් මේක සම්පූර්ණයෙන්ම කළොත් අන්න එතකොට තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන තුන්වෙනි අවස්ථාව පෙන්වන්නේ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං පහීනಂತಿ. අන්න රාගය ඡය වෙලා ගියා, තණ්හාව ඡය වෙලා ගියා, ලෝභය ඡය වෙලා ගියා කියලා අන්න මේ ප්‍රකාශය අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කියන දේවල් අපේ સિદ્ધාන්ත වශයෙන් දැනගත්තා කියලා ප්‍රමාණවත් වෙන්නේ අපේ හිතේ මතුවෙන මතුවෙන අවස්ථාවේදී එතන එතනදී මේ දේ කරන්න තමයි අපිට දක්ෂ වෙන්න වෙන්නේ. ඉතින් ඒකට තමයි අපිට සෑහෙන්න මහන්සි වෙන්න වෙන්නේ. නිසා අපි අනෙකුත් කටයුතු කරද්දී හිතේ කොහොමද තණ්හාව පහළ වෙන්නේ? මං කොහොමද යමක් කටයුත්තක් තවත් කෙනෙක් එක්ක කරද්දී මං කොහොමද කටයුතු කරන්නේ? හිත කොහොමද හැසිරෙන්නේ? අපි තුමුන් අපි ගියා කවුරු හරි හම්බ වෙන්න. එතකොට එයාත් එක්ක මම දැන් කතා කරනවා. ඉතින් මං කොහොමද යාය කතා කරද්දී මගේ හිත මොනවටද යන්නේ? මොනවටද ගිහිල්ලා ඇලෙන්නේ? මොනවද හිත ඉල්ලන්නේ? අන්න අපිට මේ හිත ගැන සෑහෙන වැටහීමක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. හිත ගැන සෑහෙන වැටහීමක් ඇති වෙන්න ඇති වෙන්න තමයි අන්න මේ තණ්හාවේ තියෙන විවිධාකාර මේ පැති අපිට පේන්න ගන්නෙ. ඒක මේ කාම තණ්හා පැත්තෙන්ද දැන් මේ ඉල්ලන්නේ නැත්තම් මේ භව තණ්හාවෙන් කරන උසිගැන්වීමක්ද මෙතන තියෙන්නේ නැත්තම් මේ ඉන්න තත්ත්වෙන් දුවන්නද මෙයා හදන්නේ පැනලා යන්නද මේ හදන්නේ නැත්තම් විභව තණ්හාවේ ස්වභාවයක්ද මේ තියෙන්නේ කියලා මේවා ටිකක් හොඳට තේරුම් බේරුම් කරගන්න වෙන්නේ හොඳට මේ හිත හොඳින් නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහායි. ඉතින් එතකොට යම්ස කෙනෙකුට අවස්ථාව ලැබේවි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන පහා නට්ටේ පඤ්ඤා සමුදයේ ඥාන. අන්න මේ ප්‍රහාණය කිරීමක් තමයි මේ සමුදේ සත්‍ය සම්බන්ධයෙන් කියන්නේ. ඒතර ටික ටික ටික ටික මේ තණ්හාවට අහු නැතුව හිතේ හටගන්නා රාගෙට අහු නැතිව විවිධාකාර ලෝභ සංකල්පනාවන් වලට අහු නැතිව මේවා හුදු ලෝභයක් මේක හුදු රාගයක් මේක හුදු තණ්හාවක් කියලා තේරුම් අරගෙන ඒගොල්ලන්ටම යන්න දෙනවා. ඒගොල්ලන්ටම ෂය වෙලා යන්න දෙනවා. ඒගොල්ලන්ටම දුර වෙලා යන්න දෙනවා. අන්න හිත තැම්පත් වෙනවා. අන්න හිත තව තව සමාදාන වෙනවා. හිතේ සමාහිත භාවය තව වැඩි වෙනවා. අන්න දැඩි ගැඹුරු සමාධියකට නොගියත් අන්න හිත සාමකාමීව ඉන්න පටන් ගන්න ඉඩ තියෙනවා. කියන්නේ අපි ගැඹුරු සමාධියකට ගිහිල්ලා හිත රාගෙන්, ద్వේෂෙන්, මෝහෙන් තොරව පාත්වනවා කියන එක එක මට්ටමක්. නමුත් අපි ඒ සමාධියෙන් හිත අයින් වෙච්ච ගමන් සමහරට ඔන්න ආයෙත් රාගේනවා. ඔන්න ආයෙත් දේශේනවා. ඔන්න ආයෙත් මෝහේනවා. නමුත් යම්සි යෝගාවචරයේක් මේ විපස්සනාවක යෙදෙනකොට, චිත්තානුපස්සනාවක ධම්මානුපස්සනාවක යෙදෙනකොට අන්න එයාට අවස්ථාව ලැබෙනවා මේ රාගය, මේ මේ ද්වේෂය, මේ මෝහය, නැත්තම් මේ ලෝභය, මේ තණ්හාවන් දැක දැක ටික ටික දුරු කරගෙන දුරු කරගෙන යන්න. අන්න මේ හරහා තමයි ඒ හිත නිවෙන්න ගන්නෙ. මේ හරහා තමයි ඒ හිතේ සාමකාමී බව ඇති වෙන්න ගන්නෙ. මේ හරහා තමයි හිත තව තවත් පැහැදිලි වෙන්න ගන්නෙ. අන්න මේ හිතට තේරිලා මොකද මේ දේවල් දැන් මගේ දේවල් නෙමෙයි මේවා මොනාදෝ හේතු වලට හටගන්නවා. ඉතින් ඒවට මම මගේ කියා ගන්න යන්නේ නැතුව මම මේවා අයිති කරගන්න යන්නේ නැතුව මම මේවත් එක ගැටෙන්න යන්නේ නැතුව ඒවට මේ යන්න දුන්නා නම් ඉතින් ඒවා ඒගොල්ලන්ගේ පාඩුවේ යනවා. මට තියෙන්නේ තේ එකක් හදලා දෙන්න යන්නේ නැතුව නැත්තම් මේ කාමරේ සකස් කරලා දෙන්න යන්නේ නැතුව මට තියෙන්නේ ආවා. ඉතින් ඒගොල්ලෝම යාවි. ඒගොල්ලෝම එනවා මම ඒගොල්ලන්ට සලකන්නේ නැහැ. ආගන්තුකව ඒගොල්ලෝ එනවා. ඉතින් මම ඒගොල්ලන්ව ගේ ඇතුලේ දාගන්න යන්නේ නැතුව ඒගොල්ලන්ටම යන්න අරිනවා. එහෙම අන්න කරන්න ගත්තොත් මේගොල්ලෝ යාවි. ඔය අචංචා ස්වාමීන් වහන්සේ කියපු උපමාවක තියෙනවා අපි හරියට අපේ ගෙදරට ආවොත් එහෙම මේ වල් බලලෙක් අපි මේ සතාට අපි තුමු වල් බල්ලෙක් වෙන්න පුළුවන්, නිකම් බල්ලෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ සතා අපි තුමු හොඳටම කුසගින්නේ ආවේ. ඉතින් මේ අපි මේ සතාට කන්න දුන්නොත් මේ සතා ඔන්න හෙටත් එනවා. ඔන්න අපි ආයි කන්න දුන්නොත් මේ සතා හෙටත් එනවා. දන්නේම නැතුව දැන් මෙයාට තේරෙනවා මේ මෙතනින් තමයි කන්න හම්බ වෙන්නේ. අන්න ඒ සතා ගෙදර නවතිනවා. නමුත් මේ සතා ආවා අපි තේරුම් ගන්නවා මෙයා පුරුදු කරගත්තොත් නම් අමාරුයි. ඒක තේරුම් ගන්න අපි තුමු මෙයාට කන්න නොදී හිටියා. ඉතින් තේරුම් ගත්ත පොඩි වෙලාවක් කැරකුණා. අන්න බැලලා වැඩක් නැති හින්දා අන්න යා යන්න යන්න. අන්න වගේ තමයි මේ අපේ හිතේ හටගන්නා රාගය, අපේ හිතේ හටගන්නා ලෝභය, තණ්හාව. ඉතින් මේවා අපි පෝෂණය කළොත් තමයි අන්න මේවා පදිංචි වෙන්නේ. අපේ හිත රාග බරිත වෙන්නේ අන්න එතකොට. මොකද මේ පැත්තෙන් අපි උදව් කරන්න උදව් කරන්න අපේ හිත ඒ පැත්තටම විවෘත වෙන ස්වභාවයක්. ඒ පැත්තටම නතු වෙන ස්වභාවයක්. ඒ පැත්තටම නැමෙන ස්වභාවයක් තියෙනවා. උදාහරණයකින් කියනවා නම් අපි හිතමු අපේ රූපවාහිනියේ ක්‍රීඩා නාලිකාවකට අපි ඒක මේ සුසර කරා. දැන් මේකේ ඔන්න එක ක්‍රීඩාවක් ඉවර වුණා. ඔන්න ඊළඟට තව ක්‍රීඩාවක් පෙන්වනවා. ඒකත් ඔන්න තවත් ක්‍රීඩාවක් පෙන්වනවා. ඒකත් ඔන්න තවත් ක්‍රීඩාවක් පෙන්වනවා. මොකද අපි මේ දාගෙන ඉන්නේ ක්‍රීඩා නාලිකාව. ඔන්න වගේ තමයි ඔන්න අපි තණ්හා පැත්තට දාගත්තා නම්, රාගේ පැත්තට දාගත්තා නම් එක රාගසිතවිල්ලක් ඉවර වෙනකොට තවත් රාගසිතවිල්ලක් එනවා. ඒකම අපි තා ටිකක් පෝෂණය කරනවා තවත් රාග සිතුවිල්ලක් එනවා. අපි තා ටිකක් පෝෂණය කරනවා තවත් රාග සිතුවිලි ටිකක් එනවා. දන්නේම නැහැ. ඔන්න අර ක්‍රීඩා මේ නාලිකාවට දාගත්තා වගේ තමයි එකක් කියවෙන්නේ එකක් එකක් කියවෙන්නේ එකක් දැන් පෙළ ගැහිලා පෙළ ගැහිලා අන්න රාග සිතුවිලිම එනවා. අන්න ඒ වගේ තමයි ඉතින් ද්වේෂයටත් ඒ වගේමයි මෝහයටත් කොයි කොයි ක්ලේශයටත් ওই වගේ ස්වභාවයක් තියෙන්නේ. අපි කොයි පැත්තකද පෝෂණය කරන්නේ ඒ පැත්තටම හිතේ නැති ස්වභාවයක්. හිත හැරෙන ගතියක්. හිත ඒ පැත්තටම විවෘත වෙන ගතියක්. ඒ පැත්තටම නැමෙන ගතියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිටවත් මේක බේර ගන්න බෑ. අපිටවත් නවත්ත ගන්න බෑ. ඒ පැත්තෙම කට්ටිය ඔන්න අපේ ගෙදරට එනවා. ඉතින් දැන් ඉතින් අපිට තමයි ගෙදරින් යන්න වෙන්නේ. මොකද දැන් ඒගොල්ලෝ ඇවිල්ලා අපේ ගෙදර අයිති කරගෙන. අපේ හිත දැන් ඒගොල්ලෝ අයිති කරගෙන අපි ඒගොල්ලන්ට බැල මෙහෙකම් කරනවා. දැන් අපි ගෙදර අයිතිකාරයා දැන් අයිතිකාරයා අර ආගන්තුකයින්ට තේ හදලා දෙනවා. ආගන්තුකයින්ගේ අන්න සපත්තු පොලිෂ් කරනවා. ආගන්තුකයින්ට නාවනවා. ඉතින් මේ විදිහට අන්න අපි ආගන්තුකයින්ගේ ආවතේවකම් කරනවා. ආගන්තුකයින්ට අපි දාස වෙලා. මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. අපි හිතේ හටගන්නා විවිධාකාර සංඥාවන්ට නැත්නම් හිතේ හටගන්නා මෙන්න මේ වගේ විවිධාකාර පුංචි පුංචි තණ්හා ස්වභාවයන්ට අපි පොඩ්ඩක් උදව් දුන්නාම ඒගොල්ලෝ පොඩ්ඩක් තව වර්ධනය වෙනවා. ඔන්න අපි තවත් පොඩ්ඩක් උදව් දෙනවා ඒගොල්ලෝ තවත් වර්ධනය වෙනවා. ඔන්න ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට අපේ පාලනයෙන් ගිලිහිලා යනවා. ඒගොල්ලෝ අපේ හිතේ පාලනය අතට ගන්නවා. අපි දැන් ඉන්නේ දාස භාවයක. අපි දැන් ඉන්නේ වහල් භාවයක. ඉතින් මේ කාරණාව බොහොම ලස්සනට ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම ප්‍රපංච සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ කියන්නේ අතරම කච්චාන මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ මේ අපි මේ හිතේ හටගන්නා ඒ සංඥාවන්ට හිතේ හටගන්නා වේදනාවන්ට අපි පොඩ්ඩක් ඇදිලා අපි ඒ හරහා සිතෙවිල්ලක් පහර කරගත්තාම විතර්කයක් පහල කරගත්තාම ඔන්න ඕක තව විතර්ක ජනනය කරනවා. අපි ඒ ඔස්සේ දැන් හිතනවා. තණ්හාව ඔස්සේ දැන් හිතනවා. අන් තව තව සිතුවිලි වර්ධනය වෙනවා. මේක ඔඩුදුවලා මේක වර්ධනය වෙලා සම්පූර්ණයෙන්ම පැතිරිලා ගියාම අන්න ප්‍රපංච ස්වභාවයටපත් වෙනවා. අන්තිමට ඒ ප්‍රපංචයෙන් අපිව මැඩ පවත්වනවා. ප්‍රපංචය අපිව යට කරගන්නවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපේ හිත හොඳට දියුණු කරගෙන හිතේ සතිය සමාධිය වඩාගෙන ප්‍රඥාව දියුණු කරගෙන කෙනෙකුට පුළුවන් නම් අන්න අර අනිශ්චිත භාවයක් හිතට හුරු කරන්න හිතට හඳුන්ලා දෙන්න පුළුවන් නම් අන්නයාට මේ කතාවේ මුලින්ම අල්ල ගන්න පුළුවන් කතාව පටන් ගන්නකොටම අල්ල ගන්න පුළුවන් මොකද අපි තමයි මේ කතාව පෝෂණය කරන්නේ. අපි තමයි මේ රූපරාමු සකස් කරන්නේ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ අපිමයි. නමුත් මේ අධ්‍යක්ෂණය කරන්න පටන් ගන්නකොටම අල්ලගන්න පුළුවන් නම් පළවෙනි රූපරාමු දෙක තුනේම අපිට අහු වෙනවන්නම් අන්න එතන තියෙනවා මෙන්න මේ දුක්ඛ සමුදය හඳුනා ගැනීමක්. මෙන්න තණ්හාවක් තියෙනවා. ඔන්න දැන් භව තණ්හාව ක්‍රියාත්මක වෙනවා. ඔන්න දැන් මේ කාම තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ කියලා ඔන්න හඳුනා ගන්න පුළුවන්. හඳුනගත්තා නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා ඊළඟ එක පහතබ්බන්ති. මේකට උදව් කරන්න යන්න එපා. මේක පෝෂණය කරන්න යන්න එපා. මේකට ඇලෙන්න යන්න එපා. මේකට උල්පන්දම් දෙන්න යන්න එපා. මේකට ඔන්න යන්න ඉඩ හරින්න. මෙන්න මේ ණයෙක් එන්නේ මං සර්පයෙක් එන්නේ කියලා තේරුම් ගත්තා. එහෙම්ම සර්පයට යන්න හැරියා. මෙහෙම්ම තණ්හාවට යන්න හැරියා. අන්න යන්න හැරියා නම් අන්න එයා යනවා. ගියාට පස්සේ අන්න හිතට දැන් සාමකාමී බවක් දැනෙනවා. හිතට එක අතකින් ඒකාකාරීත්වයක් දැනෙනවා. එකාතකින් උපේක්ෂාවක් දැනෙනවා, නිදහසක් දැනෙනවා. අන්න ඒ ස්වභාවයම ඇසුරු කරනවා. මොකද එතන පමණයි ඒකාතකින් නිදහසක් තියෙන්නේ. එතන පමණයි කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක් තියෙන්නේ. එතන පමණයි අපිට පිහිටක් තියෙන්නේ. අන්නේ පිහිට අපි ඇසුරු කරනවා. එතන තියෙන හුදු දැනුවත් භාවයක්, සතිමත් භාවයක්, අරමුණකින් පෙලෙන්නේ නැති ස්වභාවයක්. අන්නේ தත්වය ඇසුරු කරමින් ඇසුරු කරමින් ඒ මේ කටයුත්ත දිගට දිගට කරොත් අන්න මේ බුදුරයන් වහන්සේ කියන දුක්ඛ සමුදයෝ අරිය සත්‍ය අරිය සත්‍යං පහීනන්ති කියලා අන්න අපිට කියන්න අවස්ථාව ලැබෙවි. ඒ නිසා අපි සියලු දෙනාම මේ කටයුතු තේරුම් අරගෙන මේ කියන ක්‍රම සියල්ල ප්‍රායෝගික බව තේරුම් අරගෙන මේවා මේ පොතෙන් පතෙන් දැනගත්ත පමණින් සම්පූර්ණ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය කටිපාඩම් කරගත්තා කියලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මේක මේ එතන එතන කෙලස් දැක දැක එතන එතන ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කිරීමකයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. මේ කාරණාවන් අපිත් හොඳින් තේරුම් අරගෙන මේ ප්‍රායෝගිකව මේ ධහම තුළ හැසිරෙන්න අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවෙනුත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.